ස්කන්ධ 이르දි පාදයේ ඇසුරෙන් ගෙනෙන සමාජ කතිකාවත මෙලෙසින් ආරම්භ කරන්නට සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු කරුකටයුතු දේශකයන්න් වහන්සේ පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදුනා දනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු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 සුදුත්තසං සුනීසුනං යත්තකාම නිපාතිනං චිත්තං රක්ඛේත මේධාවි චිත්තං ගුත්තං සුඛාවහංති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බොහොම අමාරුවෙන් දැකිය යුතු සිත අපහසුයෙන් නමුත් දැක ගන්න ඒ සිත දැකගෙන ඒ සිත නොයේකුත් කාමාරමුණු විවිධ අරමුණු වලට යන්න නොදී රැකගන්න කියලා දේශනා කරනවා. ඒ වෙන මොකටවත් නෙවෙයි විශාල සුවදායක තත්ත්වයකට පත් වෙන්න පුළුවන් කියලා. චිත්තං ගුත්තං සුඛාවහං. එතකොට එහෙනම් සුවදායක තත්ත්වයකට පත් වෙන්නට අපි සිත රැකගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ දින කීපෙම අපි කතා කරගෙන ගියේ ඡන්ද irdipaade නැත්නම් ඡන්දය පිළිබඳව. එතකොට ඡන්දේ ඡන්දේ කියවම අපිට බොහෝම හුරු පුරුදු වචනයක්. ඇත්ත. ඡන්දේ හුරු පුරුදු වචනයක් කියලා තියන්නේ ඡන්දය ද්වි ආකාරව හැසිරෙන හින්දා. ඡන්දේ කියන එක තියෙන්නේ කොහෙද? සිතේ. ඡන්දය ආකාර දෙකකට හැසිරෙනවා අපේ හිතේ. ඒ තමයි එකක් තමයි කුසලයට තියෙන ඡන්දය සහ අනිත් එක තමයි අකුසලයට තියෙන ඡන්දය. ඒතර කුසල ඡන්දය තියෙන අය කුසලයට තියෙන ඡන්දය තියෙන අය කුසල පැත්තට හැරෙනවා. අකුසලයට ඡන්දය තියෙන අය අකුසල පැත්තට හැරෙනවා. එහෙම නේද? ඉතින් මේ පිළිබඳව අපි දැන් දින ගාණක් කතා කරා. බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඊයේත් බොහෝ ධර්ම සාකච්ඡා සිද්ධ කරා. ධර්ම ගැටළු සාකච්ඡා කරා. ප්‍රායෝගික වැඩ පිළිවෙලක් කතා කරා. මේ යනකොට. අද අපි යොමු වෙන්නේ අපේ යුතුයකම ඉෂ්ට සිද්ධ කිරීමේ වැඩ පිළිවෙල ගැන සාකච්ඡා කරන්න. අපි මොකද කරන්නේ? දැන් ඡන්දය ගැන ඉගෙනගෙන හරිද? ඒ ඡන්දය පිළිබඳව අපි නැත්තම් සිතේ තියෙන ක්‍රියාකාරීත්වය පිළිබඳ ඉගෙනගෙන මම සාර්ථක වෙලා මොකද කරන්න ඕනේ? අන්න අයටත් මේ වැඩ පිළිවෙල කියලා දෙන්න ඕනේ. ඒතර අද අපි කතා කරමු මේකට අවතීර්ණ වෙන්න ක්‍රමවේදයක්, පුංචි ක්‍රමවේදයක් ඉක්මනින් මේ පැයක් ඇතුළත කතා කරනවා අද දවසේ මාතෘකාව වෙන්නේ ඡන්දය නැත්නම් ඡන්ද ඉද්ධිපාදයට අදාළ ඡන්දය නැත්නම් කුසල ඡන්දය ඡන්ද ඉද්ධිපාදය නෙවෙයි ඉද්ධිපාදයට අදාළ ඡන්දය කුසල ඡන්දය කුසලය කෙරෙහි තියෙන කැමැත්ත කොහොමද සමාජ කතිකාවතක් බවට පත් කරන්නේ කියලා තමයි සාකච්ඡා කරන්න යන්නේ. කොහොමද මේක සමාජයේ කතාවකට භාජනය වෙන එක්තරා ක්‍රමවේදයක්. කතිකාවතක් කියන්නේ සම්මුතියක්. හ්ම් නේද? අපි දෙන්නෙක් එකතු වෙලා මේ විදිහට වැඩ කරමු කියලා කතා කරගත්තොත් එතන තියෙන්නේ කතිකාවතක්. හරි. එතකොට එතන තියෙන යම්කිසි සම්මුතියක්. සමාජ සම්මුතියක් බවට පත් වෙන්න ඕනේ. මේක කළ යුතු දෙයක් බවට පත් වෙන්න ඕනේ. මොකද්ද මේ කළ යුතු දේ බවට පත් වෙන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා කතා කරන්න ඕනේ. මේවා කතා නොකිරීම තමයි අපි මේ වෙනකොට පිරිහීමට ලක් වෙන්න හේතුව අපිට ලෞකික ජීවිතයට ලෝකෝත්තර ජීවිතයට කියන දෙපැත්තටම ධර්මය ප්‍රායෝගිකව භාවිතා කරන්න බැරි වෙලා තියෙන්නේ මේවා කතා නොකරපු හින්දා. එහෙනම් ධර්මය ධර්ම කරුණු විතරක් කතා කිරීම මම හිතනවා ඒ තරම්ම සාර්ථක නෑ කියලා අපි નિවැරදිවම වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන්න ඕනේ. අපි අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන්න වැරදි වැරදි වෙනස් වෙන්න කාලයක් නෑ. ඒ ඒකෙන්ද මේ ලැබිලා තියෙන කෙටි ජීවිත කාලය තුළ નિවැරදිම වෙනසකට වාජනය වෙන්න ඕනේ. ඒකටයි ප්‍රත්‍යක්ෂාව ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන ආරම්භ කරන්න තියෙන්නේ ඒකයි නිවැරදිම වෙනසක් සඳහා කියලා. හොඳයි. දැන් මම අහනවා ජීවිතේ ගොඩාක් දේවල් කරා නේද? ඉගෙන ගත්තා. සමහර වෙලාවට තවත් ඒකුත් වැඩපිළිවෙළවල වල හිටියා. ඔක්කොම කරේ සන්තෝෂෙන්ද? ඉගෙන ගත්තේ සන්තෝෂෙන්ද? නේද? අපි ඔක්කොටම යන්නේ මහා ටිකක් අමුතු හිනාවක් කියලා ඉගෙන ගත්ත සන්තෝෂෙන්ද කියහපා නේද නිකන් නෙවෙයි මරන්නා වාගේ නේද මරණවා වාගේ ඉතින් බලන්න අපි ලොකු කාලයක් අමාරු දෙයකට වැය කරලා හරි ඇයි අපි අමාරුවෙන් ඉගෙන ගත්තේ ඇත්තටම ඉගෙන ගන්නවා කියන දේ අවශ්‍ය දෙයක්ද නැද්ද ජීවිතයට අවශ්‍යද නැද්ද ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍යද නැද්ද අවශ්‍යයි. එතකොට එහෙනම් අපි කැමති නැද්ද ඉගෙනගෙන ලොකු මහත්යෙක් වෙන්න ලොකු නෝනා කෙනෙක් වෙන්න අපේ දරුවෝ කැමති නැද්ද? කැමති. මේ කැමැත්තක් තියෙන දේ ඇයි දැන් මේ අමාරුවෙන් කරේ? හරි. අමාරුවෙන් කරන්නේ නැත ඇත්තටම අපිට තිබුණා නම් ලේසියෙන් කරන්න. සන්තෝෂයෙන් කරන්න. අපි හැමදාම සන්තෝෂයි. හරිද? මම ඒ වගේම අහනවා අපේ පින්වන්ත අයගෙන් මේ දැන් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් වයසට යාගෙන එන්නේ යන තැනට මොන හරි හදාගන්න එපා කිය කිය භාවනා කරන්න එහෙම යනවා නේද? කැමැත්තෙන්ම දන්නේ නැහැ. කැමැත්තෙන්මද යන්නේ? එහෙනම් නොකර බැරිකමට නිකන් මේ කොහොම හරි ඉතින් මේක කරන්න එපා ඉතින් මොනවා කරන්නද දරුවොත් එක්කම ඉඳලා තියෙනවා නම් හොඳයි නේද? ගෙදරට වෙලා ඉඳ දෙනවා ඒත් ඉතින් යන්න එපා කියලා මේ පන්සිල් ලකින්නේ කැමැත්තෙන්ම දන්නේ නේද? එතකොට සමහරට දානමාන පින්කම් පවා කරන්නේ කැමැත්තෙන්මද කියලා ප්‍රශ්න එනවා ඉතින් පින් අනුමෝදල් කරන්න එපා. දැන් තුන් මාස පින්කම කරන්න එපා ඉතින්. කොහොම හරි කරමු ඉතින්. නේද? හ්ම් හත් දවස් පින්කම අවුරුද්ද පින්කම කරන්න එපා ඉතින්. නේද? ඇත්තටම ඇතුලෙන්ම අහලා බලුවා. සමහර විට ඇතුලෙන්ම අහලා බලුවොත් පොඩ්ඩක් අකමැති කරනු තියෙනවද නැද්ද? පොඩ්ඩක් නේද ලොකුවට තියෙන කවුරුත් ඒක කතා කරන්නේ නැහැ. අකමැත්තෙන් කරන ඒවා කරද්දි සතුටුද? නැහැ. මොකද කරන්නේ? නොසතුටෙන් ජීවිතේ ගෙවන්න වෙලා හුඟක් දේවල් කරදී. නේද? සමහර වෙලාවට විවාහයක් පවා නොසතුටෙන් කරොත් මුළු ජීවිතේම නොසතුටෙන්. සමහර විවාහ සන්තෝෂයෙන් කරලත් ජීවිතේම නොසතුටින් ඉන්නවා. නේද? හුඟක් දේවල් නොසතුටින් කරන්න වෙලා. සතුට නොසතුට රඳා පවතින්නේ අනුන් මතද? හොඳට හිතලා බලලා උත්තරයක් ඕනේ. මගේ සිතේ උපදින සතුට හෝ නොසතුට රඳා පවතින්නේ අනුන් මතද? හරි. වෙනත් තියෙන මම මේ මේසුලින් දූරියන් ගෙඩියක්. හරි. දූරියන් ගෙඩිය මතද දූරියන් ගෙඩිය කියන්නේ සතුට හදන එකක්ද දුක් හදන එකක්ද? දූරියන් ගෙඩියක් ගෙනත් තියෙනවා පේන කට්ටියට. ඒක සතුට හදන එකක්ද දුක් හදන එකක්ද? ආ. එකම දූරියන් ගෙඩිය මෙතන ගෙනත් තිබ්බේ කට්ටියකට සතුට හදනවා. කට්ටියකට දුක්ඛ හදන. එහෙනම් වෙනස තියෙන්නේ ධූරියන් වලද වෙනස තියෙන්නේ ඒ ඒ සිත් වලද? අන්න එහෙනම් සතුට සතුට දුක හැදීම තියෙන්නේ කොහෙද? හිතේ තියෙන වැඩක් ඒක. සිතන විදිහ නේද? හිතෙන විදිහ. බාගෙට පුරවපු වතුර වීදුරුව දිහා බලන්න ඕන කොහොමද? බාගෙට පිටිච්ච වතුර වීදුරුව දිහා බලපුවාම සමහර අයට හරි දුකයි. දුකයි කියන්නේ ඒ වතුර විදුලිය දිහා බලලා තිබුණේ මේ උදාහරණයක් විතරයි. දුක් විදිහටයි ඒක දිහා බලන්නේ මොකද්ද? භාගයක්ම අඩු එකක්. භාගයක්ම එයාට හැම වෙලෙම පේන්නේ අඩු භාගේ. හරි. මේ විදුර දිහා බලලා සතුටෙන් ඒක දිහා බලන කට්ටිය ඉන්නවා. එයාට හැම වෙලෙම පේන්නේ භාගයක් පිරිච්ච එකක්. නේද? භාගයක් පිරිච්ච එකක් මෙතන තියෙන්නේ. බලන්නකො භාගයක්ම පිරලානේ. හරි කියන අයියෝ භාගයක්ම අඩුයි. එකම විදුර උතන් තියෙනවා එක්කන විදිහ අනුව අවධානය යොමු කරන දේ අනුව ඒ කට්ටියගේ සතුට දුක තීරණය වෙනවද නැද්ද? එහෙනම් සතුටෙන් ඉන්න කැමති නැද්ද? සතුටෙන් ඉන්න නම් කොහෙද හදන්න ඕනේ එහෙනම්? සිතන විදිහ හදන්න ඕනේ. නේද? සිතන විදිහ හැදුවොත් දුකෙන් කරන දේවල් සතුටෙන් කරන්න පුළුවන්. හිතයි වෙනස් කරන්න ඕනේ. එකඟද දැන්? නේද? දැන් එකයි නේද? හොඳයි. කොහෙද ලංකාවේ තියෙන වැඩපිළිවෙල? දුක් සතුට කරමු හිත හදා කියලා වැඩපිළිවෙලක් කොහෙද තියෙන්නේ? නේද? දුකෙන් කරන ඒවා, පීඩණයෙන් කරන ඒවා, ඒවා ඔක්කොම සිත වෙනස් කරලා සතුට කරන්න බවට පත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් එහෙම තියෙනවද? එහෙම එකක් අඩුම ගානේ දන්නවද අපේ මිනිස්සු? දන්නේවත් නැත. එහෙනම් අපි කල්පනා කරන්න වෙනවා නේද බුදුරජාන් වහන්සේගේ ධර්මය මොකටද? ඔන්න ඔය චින්තන විපර්යාසයට. හරිද? චින්තන විපර්යාසයට දුක් ඇති වෙන දේ නැති කරන සිතුවිලි විපර්යාසයටයි මේ කියන්නේ. දැන් අපි පොඩ්ඩක් ආයතරයක් බලනවා. සතුට ඇති වෙන්නේ කැමති දේද අකමැති දේද? කැමති දේ වල සතුට ඇති වෙනවා. එහෙනම් දැන් ඔන්න තීරණයකට එන්න පුළුවන්. ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා නැත්නම් නැහැ කැමැත්තක් තියෙනවා. ඉගෙනගෙන හොඳ දක්ෂයෙක් වෙන්න කැමැත්තක් තියෙනවා. ඇයි හැන්දෑවේ වැඩ කරන්න ගියාම දුක්? ඒ කැමැත්ත යට කරගෙන යන වෙනත් කැමැත්තක් හැවිල්ලා මොනවද? රූපවාහිනිය බලන්න ඕනේ. ෆෝන් එකේ ඉන්න ඕනේ. අහවල් අහවලත් එක්ක කතා කරන්න ඕනේ. කලින් නිදියන්න ඕනේ. නේද? ඒ తాවකාලික ආපු කැමැත්ත නිසා මොකද උනේ? හරියට මේ වගේ කියන්නම් මං. නුවරදන් කොළඹෙන්ද යන්නේ. ලොකු කැමැත්තකින් කොළඹෙන්ද යන්නේ. මොන හරි උමනාවක් එලා. මගදී දකින්නවා හොඳ කැම තියෙන කඩයක්. දැන් හදිස්සියකුත් තියෙනවා. දැන් බලන්න මේක ලොකු කැමැත්තකින් සතුටෙන් ඉක්මනට කොළඹෙන් ආපු මට අර කඩේට ගියේ නැත්තම් දුකයි. නේද? ඒ යන ගමන තුල වෙනත් කැමැති ප්‍රබල ඉපදුනොත් මොකද වෙන්නේ? දුක් උපදිනවා. නේද? සමහර අයට ඔය කියන පළවෙනි කැමැත්තවත් නැහැ. ඉගෙන ගන්න පොඩ්ඩක්වත් කැමැත්ත නැහැ. සමහර අයට කැමැත්ත තියෙනවා ඒ ඒ කාලෙට ඒ ඒ වෙලාවට ඒ කැමැත්ත වෙන දේවල් වලට යට වෙනවා. හරිද? කැමැත්ත නැතුව යමක් කරන්න ගියාම හරීම අමාරුයි. සමහර දවස්වල මේ බලන්න ඔක මම හොඳට තේරුම් කරවන්න. ගෙදර පාඩම් කරන ළමයෙක් ඉන්නවා. මෙයා වෙනදාට හොඳට පාඩම් කරනවා. එදා ඥාති ආපු දවසේ. මෙයාට නෝ පාඩම් කරන්න බෑ කියලා. ඇයි? අන්න බලන්න දැන් තේරෙනවද වෙනදාට හොඳට පාඩම් කරන්න කැමැත්ත තියෙනවා. දැන් දුකයි පාඩම් කරන්න. මොකද අර පැත්තේ කැමැත්ත වැඩි වෙලා තියෙනවා මේ වෙලාවේ. හරිද? එහෙනම් කැමැත්ත මත සම්පූර්ණයෙන්ම හදාපවතිනවද නැද්ද අපේ සතුට දුක කියන එක. අපි කියන හරියට මේ කාලේ වෙනකොට මානසික පීඩන තියෙනව නේද? දරුවන්ට නේද ස්ට්‍රෙස් කියලා කියන්නේ මොකක්ද? ඒක නේ සිංහල වචනයක් වගේ වෙලා දැන් හැම වෙලේම. නේද? ඇයි මානසික පීඩන? මං කිව්වොත් අකමැති දේ කරන්න වෙන හින්දායි මානසික පීඩන කියලා. කැමැතිව කරන්න කියලා කවදාකවත් මානසික පීඩනයක් එනවද? නෑ. එහෙනම් දරුවෙක් වැඩ කරන්නේ අකමැතිව නම් පාඩම් කරන්නේ. අකමැතිව නම් වෙන මොන හරි වැඩක් කරන්නේ. අපි කරන්න ඕනේ කෝටුවක් අරන් කෝටු මස් කරන්න දැස්ති වෙලා නේද අඩි පොළවේ ගහන එකද නැත්නම් එයාගේ තුල කැමැත්ත උපදවන්න වැඩ කරන එකද නේද කැමැත්ත උපදවන්න වැඩ ඒ කියන්නේ හිත වෙනස් කරන්න ඕනේ හිත වෙනස් කරන්න ඕනේ. අපි දෙමාපියෝ විදිහට වැඩිහිටියෝ විදිහට ඕක දන්නවද? දන්නවද? එහෙම එකක් දන්නවද? එහෙම එකක් දන්නේ නැහැ. එහෙම වැඩක් කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. කොයි අම්මද කොයි තාත්තද මගේ ළමයාගේ තුල මෙන්න මේ කැමැත්ත හදලා තියන්න ඕනේ. මේක කරලා තිබ්බොත් මෙයා මේ විදිහට වැඩ කරනවා. ආ මෙයා මේ පැත්තට ඇදිලා ගියේ එයාට අරකට තියෙන කැමැත්ත වැඩි වෙන පැත්තකට කැමැත්ත ගියේ හින්දායි. එහෙනම් මම සියුම් උපක්‍රම පාවිච්චි කරලා මේ පැත්තට කැමැත්ත හදලා තියන්න ඕනේ. එතකොට ඒ විදිහට වැඩ කරනවා. හැම කෙනෙක්ම ඉක්මනට කරන් හදන්නේ කැමැත්ත තියෙන වැඩේද නැද්ද? නේද? හැම කෙනෙකුට හැඳුලින් මතක් වෙන්නේ කැමැත්ත තියෙන දෙයද නැද්ද? එහෙනම් කැමැත්ත උපද්දවන්න පුළුවන්ද බැයිද? කැමැත්ත උපද්දවන්න පුළුවන්. අපි ඒ ගැන මේ සත්‍ය පුරාවට කතා කරා යමුතුන් කියන්නේ නැහැ. කොහොමද කැමැත්ත උපද්දවන්නේ යම් දෙයකට? ඒකේ තියෙන වටිනාකම් පිළිබඳ කියලා දෙන්න ඕනේ. දන්නේ නැත්නම් කියලා දෙන්න ඕනේ. වටිනාකම් පිළිබඳ බොහෝ වශයෙන් කියලා දෙනකොට මොකද වෙන්නේ? කැමැත්ත හැදෙනවා. ඊට පස්සේ ඒක මෙනෙහි කරවන්න ඕනේ නැවත නැවත. එතකොට කැමැත්ත හැදිච්ච කැමැත්ත රැකෙනවා. අපි කැමැත්ත හදාගන්න ඕනේ හැදිච්ච කැමැත්ත රැක ගන්න ඕනේ. අපිට නොයේකුත් වටිනාකම් දැනෙච්ච වෙලාවට සමහර දේවල් ගැන හරියට කැමැත්ත ඇති වෙලා තියෙනවද නැද්ද? ටික දවසකින් මොකද උනේ? ඒක ඇවත ටික ටික අඩු වෙලා ගියා. එතකොට ඒ වැඩේ යන්නේ නැහැ. ලොකු වැඩ පටන් ගන්නවා. පටන් අරන් මොකද කරන්නේ? ටික දවසකින් මොකුත් උන් නැහැ වගේ ඉන්නවා. මම එහෙම එකක් පටන් ගත්තේ නැහැ. හරිද? ඒක මොකද පිරිහිලා පිරිහිලා ගිහලා කැමැත්ත නැත්තම් නැති වෙලා ගිහිලා. ඒකින්ද අපිට ලොකු ගමනක් යන්න බෑ. ලොකු ඉලක්ක වලට යන්න බෑ. හ්ම්. ලොකු ඉලක්ක හොඟාවක් ඉලක්ක වල කියලා තියෙන්නේ කාර්කස ගමනක්. රළු ගමනක්. ඒක හින්දා අපි ඇත්තටම පීඩනයක් සහිතව ජීවත් වෙනවා. පීඩන සහිත දරුවෝ ඉගෙන ගන්න පීඩනයක් සහිතව. දෙමව්පියෝ සමහර අය ගෙදර වැඩ කරන්නේ රස්සාවල් කරන්නේ පීඩන සහිතව. ලොකු පීඩනයක් සහිතව. හරි. ඒ කියන්නේ අකමැත්තෙන් කිහිඟක කියලා මොනවා කරන්නද ඉතින් කරන්න බෑ කියලා නේද දවස් ගණන් අවුරුදු ගණන් පීඩණයෙන් යුක්තව සමහර අයගේ විවාහ ජීවිතත් එහෙමයි. නේද? ලොකු පීඩනයකින් තමයි ජීවත් වෙන්නේ. මේ පීඩනේ ඔක්කොටම හේතුව නොකැමැති දේත් සමග ඉඳ සිද්ධ වෙලා තියෙන එක. අපි මේ පීඩනේ නැති කරන්න පුළුවන් තරම් හදන්නේ කැමැති දේ නොකැමැති දේ කැමැති බවට වෙනස් කරන්න හදනවා සහ නොකැමැති දේෙන් අයින් වෙලා කැමැති දේ ළඟා කරගන්න හදනවා. අපිට අමතක වුණා අපේ හිතේ පුළුවන් මේක වෙනස් කරන්න කියලා. නොකමැති දෙයට කැමැත්ත උපදවා ගන්නත් කැමැති දෙයට නොකමැත්ත උපදවා ගන්නත් පුළුවන්කම තියෙනවා හිත වෙනස් කරන්න පුළුවන් චින්තනයයි වෙනස් කරන්න ඕනේ. හරි මේ චින්තනය වෙනස් කරොත් පැහැදිලිවම හිතන විදිහ වෙනස් කරොත් පැහැදිලිවම පුළුවන්කම තියෙනවා මේකෙන් ලොකු තත්යකට එන්න. හොඳයි. දැන් අපි අද යොමු කරන්න හදන්නේ ළමයින් ගැන මම පොඩ්ඩක් කතා කරනවා. ළමයින් ගැන අපේ දෙමව්පියෝ ළමයින් ගැන තිබිය යුතු ආකල්ප පිළිබඳ කතිකාවතක් සකස් කරන්න විශේෂයෙන්. ඇත්තටම දෙමව්පියන්ට මේ කාලේ වෙනකොට ළමයින් ගැන තියෙන බැඳීම් ළමයි ගැන තියෙන බැඳීම් එන්නෙන්ද එන්නෙන්ද වැඩි වෙලා තියෙනවද නැද්ද? ගොඩාක් වැඩි වෙලා දැන් දෙමව්පියන්ට. ඒ නිසා වෙන්න හුඟක් දෙමව්පියෝ තමන්ගේ ළමයින්ට gedara වැඩක්වත් කරන්න දෙන්නේ නැහැ. ළමයෙක් ඉපදෙන්න ඉන්නවා කියලා දැනගත්ත ගමන් දෙමව්පියන් සලස්වීම හදනවා. පළවෙනි සලස්වීම මොකද්ද? ඉස්සර නම් මට මතකයි අපේ සීයලා ආච්චිලා ඒ දරුවෙක් ලැබෙන්න ඉන්න තරුණ අයට කියන දේවල්. මොනවද කියන්නේ ධාර්මිකම හිතක් තියාගෙන ඉන්න ඕනේ. පන්සල් යන්න ඕනේ නේද? සුවදායකව හිත පිරිසිදු තියාගෙන ඉන්න ඕනේ කියලා. දැන් අපිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත ගමන් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් එක්ක යාළුවෙක් ගියත් ඥාතියෙක් ගියත් කතා කරන්න ඉස්සෙල්ලා මොන වගේ දේවල් දන්නේ නැහැ. හෙඩ්ඩස් එකක් හොයාගත්තද? නේද? හ්ම්. උපයන්නේ හදාගන්න හෙඩ්ඩස් එකකට. ඇත්තටම කියනවා නම් මේ තරගෙට අපි අහුවෙලා ඉවරයිද නැද්ද? මේ ලොකු තරගයකට අහුවෙලා ඉවරයි. නේද? ඒ දරුවා ගැන ඒ කියන්නේ දා ඉඳන් ඕන මොනව කරන්නද? එයාව හොඳ ඉස්කෝලේකට දාගන්න. නේද? ඇත්තටමත් ඒ වගේ තත්ත්වයක් ඇත්තම මේ කියන එක අතිශෝක්තියක්ද? යම් තාක් දුරකට මේක මේ වගේ තත්ත්වයක් අපේ සිත්වල තියෙනවා. මේ වගේ මානසිකත්වය ගැන කවදාකවත් වැඩි තැකුවේ නැහැ. ඉස්සර එහෙම නැහැ. ඉස්සර හරියට කල්පනා කරා. නේද? අම්මා සුවපත්ව ඉන්න ඕනේ, තාත්තා සුවපත්ව ඉන්න ඕනේ. නේද හිත සහ පහන් කරගෙන ඉන්න ඕනේ නරක දේවල් අඩුම ගන්න නරක කෑමක්වත් කන්න එපා කියන නරක සිතුවිලි ඇති කරගන්න එපා කියන සාන්ත වෙන්න කියන වගේ බුදු කාරණා තිබ්බා ඉස්සර දැන් ඒව නැහැ හරිද ඒ විතරක් නෙවෙයි දරුවා බිහි වෙච්ච කාලේ ඉඳන්ම ඒ වගේ තරංකාරී මානසිකත්වයකට ඇවිල්ලා යන්තම් 6 4 තේරෙන කාලේ ඉඳන්ම මොන්ඩිසෝරියකට දාගන්න යන්න වෙන කාලේ ඉඳන්ම තියෙන්නේ තරංගකාරී තත්ත්වයක්ද නැද්ද මොන්ටිසෝරියේ තරග. හැමතැනම තරග. හ්ම්. එතකොට මේ තරගයෙන් ජය ගැනීම සඳහා සහ ළමයාව යම්කිසි ආකාරයක එක්තරා ක්‍රමවේදයකට පුරුදු පුහුණු කිරීම තමයි දෙමව්පියන්ගේ අදහස. කොයි අම්මා තාත්තද මේ ළමයාගේ සුවදායක මානසිකත්වයක් තියන්න ඕනේ කියලා කල්පනා කරේ. හ්ම්. ළමයා සතුටින් තියන්න ඕනේ හැම වෙලෙම කියලා. හ්ම්. ඊළඟට බලන්න එන්න කිට්ටු වේගෙන එනවා දැන් ශිෂ්‍යත්ව කාලේ. තුනේ පන්තිය හතරේ පන්තිය එනකොට රත් වෙනවා කට්ටියට. කාට ළමයින්ටද? නෑ ළමයින්ට රත් වෙන්නේ නෑ ළමයින් ප්‍රශ්නයක් නෑ. නේද? උදේ ඉඳන් හැන්දෑ වෙනකම් මොනවද? මේ උදේ පාන්දර පහමාට විතර ලොකු ඉදි කට්ටක් බැඳගෙන නේද මහා රාජකාරියකට යනවා වගේ මේ හත අට වෙනකම් බුදිය ගන්න ඕනේ චූටි ළමයි. නේද සමහරලාට දැන් අඳුම ගන්න හයමාරනකම බුදියන්ක පාන්දර 4ට 4මාර නැගිට ගන්න ඕනේ. හිම ඉදිරි උදාසන සීතලේ ලෑස්ති වෙන්න ඕනේ. ලෑස්ති වෙලා පොත් බෑග් එක බෙල්ලෙල්ල ගන්න ඕනේ. නේද වතුර බෝතලේ දා ගන්න ඕනේ, කෑම එක දා ගන්න ඕනේ. රාජකාරී ගමන පිටත් වෙන්න ඕනේ යා. නේද? ඒකල උදේ පාන්දර ඉස්කෝලේ ගිහිල්ලා හරි එන ඒ ඒ ඒ කටයුතු කරලා එකහමාරට දෙකට ඉවර වෙච්ච ගමන් කොහෙද? ඒ සතපන්තිර යන්න බෑ නැත්තම් බෑනේ. හරි එතන ඉඳන් ඒක ඉවර වෙලා ගෙදර එනකොට දැන් හොඳ මහන්සිලා එන ළමයාට හරි ඊළඟට මොකද ඊළඟට අම්මගේ ටියුෂන් රෑ තාත්තගේ ටියුෂන් හුඟාවක් වෙලාවට එනවා. ඉතින් ඇත්තනේ අපේ හාමුදුරනේ හුඟාන්සේ ඔහොම කියන්න එපා. නේද? ඇයි? අපි මේ ළමයට උගන්වන්න බෑ. නේද? ඒකනේ වැඩි කියන්නේ. මම එක දවසක් පුළුවන් නම් කරන්න කියලා කියන දෙමාපියන්ට ওই වැඩේ. ළමයාව තියලා පැත්තකින් දැන් ළමයා උදේ නම් අධ්‍යාපනයේ ඉන්නේ. හරි එක දවසක් ළමයාව ගිහලා ඥාති ගෙදරක හරි තියලා ඥාතින්ට හරි බාර දීලා උදේ 4:00ට නැගිටලා හරි ඉස්කෝලේ යනවා වගේ අටේ අටේ ඉන එක දිගට පත්තර හරි මොන හරි විශේෂ කාරණා හැබැයි නිකන් මේ විනෝදේව නෙවෙයි. හරි තමන්ගේ ඔළුවට බර දැනෙන යමක් ඔළුවට බර දැනෙන. ඒ කියන්නේ තේරුම් ගන්න අමාරු විෂයක් අරගෙන ඒ විෂය එකහමාරණකම් ඉගෙන ගන්න කියලා කියනවා මම දෙමාපියන්ට. ඒ කරලා එකහමාරට කෑම කාලා දෙකේ ඉඳන් හතර වෙනකම් ආයෙ ඉගෙන ගන්න කියනවා මම දෙමාපියන්ට. හරිද? හතරමාරට ගෙදර ඇවිල්ලා නාලා ඉක්මනටම ආයෙ ඉගෙන ගන්න කියනවා. ආයෙ ඉගෙන ගන්න කියනවා. එක සතියක් ඔය දෙමාපියන්ට ඔය මින්දුනුත් මොනවා වේද? මේ ලොකු මනසක් තියෙන දෙමාපියන්ට මොනවා වේද? ආ. එහෙනම් බලන්න ළමයාගේ මානසිකත්වය දිහා පොඩ්ඩක්. චුට්ටක් බලන්න ළමයාගේ මානසිකත්වය දිහා මේ ළමයා ඉතාමත්ම පීඩිත මානසිකත්වයකින් තමයි මේ හැමදේම කරන්නේ. ඒකත් එක්ක මේ ළමයාට තියෙන ලොකු පීඩනයක් මේ පීඩනයත් එක්ක යාට නිර්මාණශීලීව යමක් හිතන්න තරම් හොඳ මානසිකත්වයක් නැති වෙනවා. ඒකින්ද ළමයින්ගේ තියෙන ළමා ගති නැති වෙලා ගිහිල්ලා නේද? එයාලා හරියට කූඩු වල හිරිවෙච්ච ළමයි වගේ වෙලා තියෙන කූඩු වල හිරිවෙච්ච කුරුල්ලෝ වගේ වෙලා හැබැයි කූඩුව යන්තම් ඇරිච්ච ගමන් මොකද කරන්නේ? ඉගිරෙනවා. හරිද? ඊටමත් අමානුෂික වෙනවා ළමයි. දෙමාපියන්ගෙන් ඈත් වෙනවා හරි ඉක්මනට. හරි දරදඬු වෙනවා. කාමර වලට වෙලා ඉන්න ස්වභාවයකටපත් වෙනවා. ඊළඟට මෙයාලට හුඟාක් අයට ආගමික සංකල්ප නෑ නේද මේ මොකක්වත් නෑ. ඒක හින්දා මම දෙමාපියන්ට කියනවා මේ ළමයා දිහා බලන්න ළමයා දිහා බලලා හොඳට අපි තරවටු කරලා මේ ළමයාව පොත ඉස්සරහා මේසෙ ඉස්සරහා තියලා තිබ්බට එයාගේ හිත ඒක තුල තියන්න පුළුවන්ද? හිත ඒක තුල තියන්න පුළුවන්ද? බෑ. ඒකෙන් අපි ලොකු කාලයක් ළමයාගේ නාස්ති කරනවා. මම හුඟක් ළමයින්ගෙන් අහලා තියෙනවා සාමාන්‍ය තේරෙන වයසේ ඉන්න 8 9 10 පන්ති විතර ළමයින්ගෙන් ওই පාසල් වල වගේ වැඩසටහන් වලට ගිහම අපි අහලා බලනවා. ඇත්තම කියන්න පුතාලා පැයක් එක දිගට පාඩම් කරවන්න මේ සිවුර ඉඳන් හිටියොත් ඔයා එක දිගට කොච්චර වෙලා පාඩම් කරලා තියනවද කියලා. දල වශයෙන් කියන්න කියනවා. කලාතුරකින් පැය භාගයක් කියන වචනේ හැවෙන්නේ. ළමයි කියන්නේ විනාඩි 20 කියලා. මම කියන මේවා අයින් කරන්න කියලා. වටපිට බල බල හිටියේවා, උඩ බලාගෙන හිටියේවා, පුරුටු ගගා හිටියේවා, මේ සිවුර ඔළුව තියාගෙන හිටියේවා. මේ පැය ඇතුළත මෙයා මෙතන ඉඳලා. හැබැයි වැඩ කරලා තියෙන්නේ විනාඩි 20යි. කලාතුරකින් කෙනෙක් පැය භාගයක් කියලා තියෙනවා. හැබැයි ඊට වැඩිය වැඩි නම් කියලා කවුරුවක්වත් මට තාම කියලා නැහැ. ළමයි අවංකයිනේ. අපි ඇයි මේ ගැන අවධානය යොමු කරේ නැත්තේ? අපිට පුළුවන් නම් අර විනාඩි 20 විනාඩි 40 කරලා ඉතිරි 20 ළමයට විවේකයක් දෙන්න. පැයෙන් අපි පැයම පුටු වෙන තියලා තිබ්බේ. නේද? පැයම ළමයා පුටුවේ තියලා තිබ්බා. අපි විනාඩි 20 විනාඩි 35ක් කරමුකෝ. 15ක්ම වැඩියෙන් හම්බුණා. ඉතිරි 25ක්ම එයාට දෙනවා විවේකීව ඉන්න කියලා. එහෙම தත්වයකට ළමයිපත් කරන එක ප්‍රායෝගික නෑ කියලා අපි හිතයි. ළමයි විතරක් නෙවෙයි පින්නත් නේ. ඕනම අපහසුයෙන් වැඩ කරන කෙනෙක් කාර්යක්ෂමතාවය අපහසුයෙන් වැඩ කරනකොට කාර්යක්ෂමතාවය අකමැත්තෙන් වැඩ කරනකොට කාර්යක්ෂමතාවය අඩුද නැද්ද? ඉතා අඩුයි. හරිද? ඉතාම අඩුයි. හරි වෙහෙසයි. වැඩි දුර දුවන්නේ නැහැ. එහෙනම් මේ ඔක්කොටම බෙහෙතක් තියෙනවා. ඒක තියෙන්නේ කොහෙද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල ඒ තමයි ඡන්දය. ඡන්දං ජනේති. ඡන්දය ඇතිකරන්න පුළුවන්. හරි කැමැත්ත ඇතිකරන්න පුළුවන්. ඒකෝර මේක අපි කතා කර යුත්තේ කුසල පැත්ත පිළිබඳවයි අපි ඊයේ පෙරේද දිගටම කතා කරා. ඒක මම මේ කතා කරන්නේ හැබැයි සමාජයේ මිනිස්සු මේ හිතේ ක්‍රියාකාරීත්වය දැනගන්න ඕනේ කියන එකයි. හරිද? සිතේ ක්‍රියාකාරීත්වය හොඳින් දැනගත්තොත් අපිට මහා ව්‍යසනකාරී පැතිවලට කැමැත්ත ඇති වෙන එක නවත්තලා මේ සාමාන්‍ය දෙයට කැමැත්ත ඇති කරවන්න පුළුවන්. පහේ ශිෂ්‍යත්ව පන්තියේදී මම ඊයේත් අපේ සාකච්ඡා වෙලාවේ මතක් කරා පහේ ශිෂ්‍යත්ව පන්තියේ විභාග ශිෂ්‍යත්ව විභාගයට වෙන ප්‍රශ්න ඒකට උත්තර ලියන්න පුළුවන්. දෙමව්පියන්ට ලියන්න පුළුවන් දලාවට. අමාරු නේද ඒවා? ඒකනේ වැඩි. නේද? එහෙනම් ළමයි බුද්ධිමත්ද නැද්ද ගොඩක්? ළමයි ඒවා ලියලා ගොඩක් ලකුණු ගන්නනේ. එහෙනම් ළමයි බුද්ධිමත්. ඒ කියන්නේ ළමයින්ට තේරෙන්නේ නැහැ කියන එකද පොඩි කාලේ? නෑ හොඳට තේරෙනවා. සාමාන්‍යයෙන් අපිට පුළුවන්කම තියෙනවා ළමයි තුනේ පන්තියේ දෙකේ පන්තියේ ඉඳිම ළමයෙකුට තමන්ගේ ජීවිතය පිළිබඳව අවශ්‍ය එක නිවැරදි ජීවිතයක් පිළිබඳ කැමැත්තක් උපද්දවන්න පුළුවන්. ඒකට අපේ දෙමාපියෝ ලෑස්ති නැහැ. ඒක දන්නේ නැහැ. හරිද? අධ්‍යාපනයට කැමැත්ත උපද්දවන්න පුළුවන්. හරි දැන් හිතයි අමුතු කතාවක්ද මේ කියන්නේ. නෑ වටින කතාවක් මේ කියන්නේ ධර්මානුකූලව. ඇත්තටම අපි ළමයෙකුට අධ්‍යාපනය ලබන්න ඕනේ කියලා කැමැත්ත ඉපැද්දුවොත් ඒ සඳහා මොකක් හරි වැඩපිළිවෙලක් අපි හදාගත්තොත් අන්න එදාට ළමයා පාඩම් කරන්නේ ප්‍රබල කැමැත්තක් උපදවන්න ඕනේ. එහෙම ඉපදුනොත් ළමයා පාඩම් කරන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? කැමැත්තෙන් පාඩම් කරන කෙනාට පීඩනයක් තියෙනවද? පීඩනේ නැහැ. නේද? එයාට එකෙන් සතුට උපදින්න ඕනේ. එහෙනම් පුංචි කාලේ නම් ඒ ඒ වයස පරතරයට අනුව ඒ ඒ කෙනාට මේ කැමැත්ත උපදවා ගන්න පුළුවන් යම් ප්‍රමාණයකට උපදවන්න පුළුවන්. දැන් බලාගෙන ඉන්නේ අපි ඔක්කොම කොහොමද මේ කරන්නේ කියලා. නේද? කියන්න බලන්න ළමයි ආස දේවල් තියනවද නැද්ද? සමහර ලොකු කාර් වලටත් ආසයිද නැද්ද? නේද? ලස්සනට ලස්සනට ඉන්න කෙනෙක් දැක්කහම අපි හිතමුකෝ ඉස්පිතාලේ ඉන්න දොස්තර මහත්තයෙක් දකිනවා. මේ දොස්තර මහත්තයා දැක්කම අම්මට බැයිද මේ දොස්තර මහත්තයා පෙන්නලා මේ ළමයාගේ මනසේ හදන්න ඔයා මේ වගේ කෙනෙක් වුණොත් කියලා. නිකම්ම පාඩම් කරන්න කියන්නේ නැතුව නේද? එයාට තියෙන සමාජ තත්ත්වය, එයාට තියෙන ධනය, එයාට තියෙන කාර් එක, එයාට තියෙන ගෙදර නේද? එතකොට එයාගේ අම්මයි තාත්තයි කොච්චර සන්තෝෂෙන් ඉන්නවද කියන එක. එයාගේ අම්මලා තාත්තලා කතා කරන්නේ දොස්තර මහත්තයාගේ අම්මා කියලා නේද? දොස්තර මහත්තයාගේ තාත්තා කියලා. එතකොට ඒ වගේ දේවල් ගැන අපි ළමයින්ට ටිකක් කියනවා දන්නේ නැහැ. එහෙම කියන්න වෙලා තියෙනවද? නෑ නේ වෙලා නෑ නේද ගණන් ටික හදවන්න බෑ. නේද? ඔහු අලං කරගෙන කියන්නේ ඉස්සර වගේ වෙලාවක් වෙලාවක් නෑ. ඇත්තට මේ කියන්න උත්සාහ කරන්නේ අපිට කෙනෙක්ව ළමයෙක්ව යවන්න ඕන ඉලක්කයක් තියෙනවා නම් අපේ තුල තියෙන කැමැත්තට වැඩි කැමැත්තක් ඒ ළමයා තුල ඇති කරවන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙලක් අපිට යොදන්න පුළුවන්. හරිද? ඒක ඒ කැමැත්ත ඇති කරවන්න එයාට අවශ්‍ය කරන දේවල් කියලා දෙන්න ඕනේ. කියලා දෙන්න ඕනේ මෙන්න මේ වගේ වෙන්න අන්න ඔයාලට මෙච්චර ලොකු කාරකක් ගන්න පුළුවන් මේ විදිහට වැඩ කරන්න මේ විදිහ. ඒක එක දවසක් නෙවෙයි. අපේ ළඟ සැලැස්මක් තියෙන්න ඕනේ. දෛනිකව මේ ළමයාව. නේද? මම මේ අතන්ට කියන්නම් මේක නරක කතාවක්. නරක කතාවක් මේ කරපු දෙයක්. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ව අතීතයේදී අර දරුණු ත්‍රස්තවාදී කණ්ඩායම ඒ කට්ටිය හදපු හැටි මරාගෙන මැරෙන තත්ත්වයට සිත්පත් කරපු හැටි පිළිබඳව පසුව දැක්කද ලිපි පළ වුණා පත්‍රවල කොහොමද කරලා තිබ්බේ පුංචි කාලේ ඉඳන් ඒ ජාතිය පිළිබඳව සිංහල ජාතිය පිළිබඳ වෛරී දේවල් දකින්න තියෙන්නෙත් ඒවා, පේන්න තියෙන්නෙත් ඒවා, ඊළඟට කියන්නෙත් ඒවා, ඇහෙන්නෙත් ඒවා අන්තිමට මෙයාගේ මානසිකත්වය මොකද වෙන්නේ? අභිප්‍රේරණය වෙනවා. හොයාගෙන වැරෙන්න ඕනේ කියලා. ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඔන්න ඔය අභිප්‍රේරණය ඉංග්‍රීසියෙන් මේකට කියනවා motivation කියලා. හරිද? මේ මේ වැඩේ කරන්න ඕනේ ළමයිගේ මනස තුළ. ඉලක්කයට. හරිද? ඒක ක්‍රමානුකූල මානසික තත්ත්වය ගැන හිතලා බලලා හොඳින් सिद्ध කරන්න ඕනේ. ඒ කියන්නේ හිමෙන් සැරේ අපි මොකද කරන්නේ? මෙයාව මෙයාගේ මනසට මේ වැඩ කරනකොට සතුට උපදින්න. එයාට රූපවාහිනිය ළඟට අපේ ළමයි හොඳට ළමයින් හැඩගස්සන්න පුළුවන්. එයා විසින් කියයි දවසක අම්මේ මං අම්මේ ඔන්න බලන්න මං රූපවාහිනිය බලන්නේ නැහැ මං අද පාඩම් කරනවා මොකද මට දොස්තර කෙනෙක් වෙන්න ඕන මට මෙහෙම වෙන්න ඕන මට මෙහෙම වෙන්න ඕන කියලා. එයා පුදුම සන්තෝෂයෙන් වැඩ කරන තත්ත්වයට එයාගේ මානසිකත්වය හදන්න පුළුවන් කියලා මම බය නැතුව කියනවා. හරිද? ඒකට අපි හැම වෙලේම විමර්ශනශීලීව ඉන්න ඕනේ. මෙයාගේ හිත කොහෙටද? වෙන මොන වගේ කැමති දේවල් වලට යන්නේ? ඊට වැඩිය මේක තුළ හිත අලවා තබා ගැනීම පිළිබඳ ඒ කියන්නේ අපි මම මේ කියන්නේ අපි මොකද කරන්න ඕනේ හැම හිතම ඇලෙන්නේ කොහෙද? සතුට තියෙන තැන. හරිද? ඒර හැම වෙලෙම දෙන්න ඕනේ නැවත නැවත නැවත නැවත අලුත් වෙන්න සතුට අලුත් කරන්න එයා එයාගේ ක්‍රියාවට අපි දෙන අන්න හරි. අන්න හරි. නේද? ඔයා අද මේ විදිහට කරා. ඔන්න බලන්න ඔයා ඊළඟට ඊළඟ වෙන දේ. මේ තමයි ඔයාගේ වැඩපිළිවෙලේ සාර්ථකත්වය කියලා සාර්ථකත්වයට ලකුණු දෙන්න ඕනේ. ප්‍රසාද දීමනා දෙන්න ඕනේ. හරිද? එයාව ඒකෙන් සතුටු කරවන්න ඕනේ. මම බැලුවද ළමයාගේ සතුට දිහා? නේද? උදේ ඉඳන් වැඩ කරන ළමයාගේ සතුට දිහා මම බැලුවද කියලා අහන්න. ළමයා ඇඟට අරන් හේතු කරගෙන ටිකක් වෙලා ඉඳීමෙන් විතරක් මේක කරන්න බෑ. එහෙනම් අන්න ඒ தත්ත්වයටපත් කරොත් ළමයා වැඩ කරනවා. හැබැයි කරන්නේ පීඩනයකින් නෙවෙයි. මේක 100% කරන්න කියලා නෙවෙයි මම කියන්නේ මේක 150 කරන්න. හරිද? මේක 50ක් කරන්න ඉතා සාර්ථක ප්‍රතිඵල තියෙනවා. හරිද? මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. මේක කරන්න පුළුවන් දෙයක්. ඉතින් ලොකු ළමයින්ට මේක තවත් හොඳට කරන්න පුළුවන්. හ්ම්. ඒ යාළුවට හොඳට තේරෙන්න පටන් ගන්නවා. එයාට මේ රට ගැන, ජාතිය ගැන කියලා දෙන්නත් පුළුවන්. හ්ම්. එයාට තමන්ගේ අම්මා තාත්තා ගැන කියලා දෙන්නත් පුළුවන්. එයාට එයාට මේ චූටි ළමයින් වගේ නෙවෙයි එයාට එයාගේ මානසිකත්වයට අපේ දුවේකට කියලා දෙන්න පුළුවන් හොඳට. ඔයා ඔයාට අධිපතිකමක් ලැබෙයි. ඔයා ඉගෙන ගත්තේ නැත්තම්. කොහේ අධිපතිකමද? අර අධිපතිනියක් වෙනවා ඉගෙන ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම කොහෙද? කුස්තියාධිපතිනිය නේද? කුස්තියාධිපතිනිය වෙන්න පුළුවන් ඉති ප්‍රශ්නයක් නැහැ. හරි ඉතින් එයාට නේද? ඔයාට ආඩම්බරයෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. හ්ම්. ඔයාට යන තැනක ඔයා හැමදාම අපේ ගෙදර ඉන්නේ නැහැ. ඔයා යන තැනක දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ. නේද? එතකොට යන තැනක මේ වචන පාවිච්චි කරලා කවන්නේ යන තැනක බාල්දි වෙන්න එපා. නේද? ඒක නරක වචන නෙවෙයි. නේද? ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ ඇයි මේවා අපි අපේ ළමයින්ට දාන්න නැත්තේ ඔලුවට? තේරෙන ළමයින්ට දාන්න පුළුවන්ද නැද්ද? පුළුවන්. මේවා ගැන කල්පනාවක් තියෙනවද අපිට එහෙම කරන්න? හ්ම්. නේද? එහෙම කරොත් මොකද වෙන්නේ? හ්ම්. අභිමාණයෙන් ජීවත් වෙන කෙනෙක් අපේ තරුණ තරුණ පුතාලට නේද? කියන්න පුළුවන් දැන් මේ කාලේ තියෙන හරියට ජාතික කතා. අන්‍ය ජාතිකයෝ මේ බොහෝ නේද මත්පැන් වලට භාවිත ගොඩබිරු වෙලා ඉන්න සිංහල ජාතිය නේද? එතකොට මේක ලණුවක්. මේක උගුලක්. මේක රැවටීමක්. මොකක්ද රැවටීම? මේ අපේ සිංහල ජාතියේ අතීතයේ හිටපු මිනිස්සු කොච්චර ජව සම්පන්නද කොච්චර බල සම්පන්නද කොච්චර තෙද සම්පන්නද කොච්චර අභිමානවත්ද නේද ඒ જાතිය අරටුවයි දරුවනේ මේ කඩන්නේ කවුද මේක කඩන්නේ නේද සමහර අන්‍ය ජාතිකයෝ ක්‍රමානුකූලව මේක නැතිකරන්න මේ වගේ වැඩක් කරනවා ඔයා එක මත්පෙත් අද්දිවේ තියෙනවා කියන්නේ එයාලා උගුලට හුණා නේද උගුලට හුණා අනුන්ට රැවටෙනවද එහෙම මේ ටික හරියට කියනවා නම් මත්පෙත්තට තියෙන කැමැත්තට වැඩිය ජාතික කැමැත්ත ඇති කරොත් බැයිද පුළුවන් කරන්න. අපි කට්ටියගේ මානසිකත්වය ගැන හිතන්නේ හැම ප්‍රශ්නයකම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන් ඒ සිත්වල තියෙන කැමැත්ත හරි පැත්තට යොමු කරොත්. ඒ සඳහා අපි ලෑස්ති නෑ. අපි මනස දිහා එබිකම් කරේ නෑ. නේද? ඒක සකස් කරන වැඩපිළිවෙලක් ආරම්භ කරේ නෑ. ජාතික අභිමානයක් පිළිබඳ කතාවක් ළමයින්ට නෑ. වීර චරිත පිළිබඳ කතාවක් ළමයින්ට නෑ. සිත් ප්‍රබල කරගෙන වැඩ කරපු අභීත මිනිසුන් පිළිබඳව ආදර්ශ සපයන්නේ නෑ. ඒ සිත්වල වීරත්වයක් ඇති කරවන්නේ නෑ. යන්තම් ටිකක් ලොකු වෙනකොටම කාර්යබහුල ජීවිතයක් ගත කරන ළමයාට පොඩි විවේකයක් හම්බුන ගමන් එයා වැටෙන්නේ කොතෙන්ද? ෆෝන් එකට. නේද? ඊට පස්සේ එයා ඒක හූරලා හූරලා හූරලා හූරලා ඇති වෙනකන් හූරලා මහන්සි පිටමයි ඉන්නේ. වැඩි හිටියොත් එහෙම වෙලා. නේද? නිර්මාණශීලී ජාතියක අභාග්‍ය සම්පන්න ඉරණම. නේද? අපි නිර්මාණශීලී ජාතියක් නිර්මාණශීලීව ගතයුතු කරන්න ඕන වෙලාව අපෙන් ගිලිහිලා. ඒ වෙලාව අපි හුඟක් කට්ටිය ෆෝන් එකට දීලා. ඒක කරන්න නම් ඒක අනිත් පැත්ත හරවන්න නම් ඔක කියලා විතරක් මදි. මේකට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. නිර්මාණශීලී ජීවිතයක් පිළිබඳව තියෙන කැමැත්ත ෆෝන් එකට තියෙන කැමැත්තට වඩා වැඩි වෙන්න ඕනේ. හැම වෙලේම දිනන්නේ වැඩි කැමැත්ත තියෙන තැන. හරිද? මහා බලගත්තු මහා ප්‍රතාපවත් ජීවිතයක් සකස් කර ගැනීම කියන එක පිළිබඳව මනසට හොඳින් වැටුවා. හ්ම් ෆෝන් එකට ටිකක් අත දීලා අයියෝ මේකෙන් මට මේ මගේ අනාගතය සකස් වෙන්නේ නැහැ. අනාගතේ මේකෙන් සකස් වෙන්නේ නෑ මේකෙන් මගේ අනාගතය අවුල් වෙනවා මේ ගත කරන හැම නිමේෂයක්ම මාව දුර්වල කෙනෙක් බවට පත් කරනවා. ඒකට බොහෝ කෙටි වෙලාවයි අපේ ළමයෙක් ඒකට යොදවන්නේ. ඒ ළමයාගේ මනස නිවැරදි තත්ත්වයටපත් කරන්න කටයුතු කරොත්. ඒකින්ද ඔන්න ඔය පීඩනය අයින් කරන ක්‍රමවේදය තමයි කරන වැඩේ පිළිබඳව කැමැත්ත උපදවන්න පුළුවන් කොයි පැත්තකින් හරි කැමැත්ත උපදවන එක. මං කියවනේ ළමයින්ට පාඩම් කරන්න එපා කියලා. මං කිය පීඩන සහිතව පාඩම් කරන්න එපා. මං කියවනේ ළමයින්ව කාර්යක්ෂමව අධ්‍යාපනය යොදවන්න එපා කියලා. පීඩන සහිතව කරන්න එපා. හැම වෙලේම බලන්න පීඩන නිදහස් කරගන්න. ස්ට්‍රෙස් රිලීස් කරන්න බලන්න. නේද? ඒවනේ අපි දන්න වචන ඒක මම ඒවා පාවිච්චි කරන්නේ. ඒවනේ කතා කරන්නේ ලොකුවට කතා කරලා ඒවා කරන්නේ නැහැ. ඒවා කරන්න ලෑස්ති නැහැ. නේද? ඒවා කරන්න හදන්නේ කොහොමද? කම්පියුටර් ගේම් එකකින් හින්දා ඒක ගහන්න බැරුව පීඩණයෙන් ඉන්න ළමයාට ඒක දීලාමයි පීඩණය අයින් කරනවා. අපිට පේන්නේ භෞතික ලෝකයෙන් පීඩණය අයින් කරන වැඩ පිළිවෙල විතරයි. වෙනත් දෙයකට කැමැත්ත, හරි දෙයකට කැමැත්ත උපදවපුවාම පීඩණය අඩු වෙනවා කියලා දන්නේ නේද? හරි දෙයට කැමැත්ත උපදවපුවාම පීඩනය අඩු වෙනවා. ඔන්න ඔය පීඩනය වැඩි කෙනෙකුට කොහොමවත් අපිට මේ සමාජයට අතහරින්න වෙනවනේ. ඒ අතහැරිය ගමන් හුඟක් වෙලාවට දරුණු විදිහට තවත් අයට ඇලිලා වෙනත් සම්බන්ධතා ආදී ඇති කර ගන්නෙත් වෙන මොකක්වත් හින්දා නෙවෙයි. ඔය gedara ඇතුලේ එයාට සතුට නෑ. හිතවල નિરાයාසයෙන්ම හිතර හිත සතුට තියෙන තැන හඹාගෙන යනවා. මේ වේවැල නිබඳව තියෙන වේවැල කියන්නේ මම මේ ගහනවා කියන එක නෙවෙයි ළමයින්ට. වේවැල තියෙනවා කියන්නේ සැරපරසකම් හැම වෙලේම තියෙන නිවස ළමයාගේ මානසිකත්වය තේරුම් ගන්න නැති නිවස එයාව පොළඹවනවා වෙනත් ඇති වලින් එයාට සතුට උපද්දවා ගන්න වැඩ පිළිවෙල. එහෙනම් අපි දෙමාපියෝ විදිහට ලොකු කැපකිරීමක් කරනවානේ අත්තටම. කැපකිරීම කරන්නේ හරිම දෙයටද? නේද? දෙමාපියෝ ළමයි වෙනුවෙන් හරිම ආදරෙන් ලොකු කැපකිරීමක් කරනවා. ඒ කැපකිරීම කරන්නේ හරිම දෙයටද? ළමයාගේ මානසිකත්වය සතුටෙන් තියන්න අවශ්‍ය කරන කැපකිරීම තමයි හරිම දේ. නේද? ඒකට එහෙනම් අපිට කැප වෙන්න බැයිද? එහෙනම් ඒකට අපි පුහුණු වෙන්න ඕනද නැද්ද? අපි පුහුණු වෙන්න ඕන ඉස්සෙල්ලා. අපි පුරුදු වෙන්න ඕන මානසිකත්වය දිහා හෙදිගම් කරලා බලන්න. ඒ සඳහා අපි මොකද කරන්න ඕනේ? දැකලා තියෙනවද ඔය වෛද්‍යවරු ළඟ ඉන්නවා වෛද්‍ය මනෝවෛද්‍යවරු ළඟ ඉන්නවා උපදේශකයෝ මනෝවෛද්‍ය උපදේශකයෝ විදිහට මේ කවුන්සිලර්ස්ලා කියන්නේ. එතකොට එයාලට සමහර විට මානසික ලෙඩාට කිට් වෙන්න බෑ. හරිද? එහෙන් බැරි වෙන වෙලාවල් එයාලා නිර්මාණය කරගන්නවා. හරි අපුරු වැඩක් තියෙනවා ඒකේ. එයාලා නිර්මාණය කරනවා ගෙදර ඉන්න කෙනෙක්ව කවුන්සිලර් කෙනෙක් විදිහට. අම්මා හෝ තාත්තා හෝ කවුරු හරි කෙනෙක්ව නිර්මාණය කරනවා. එයා හරහා තමයි මෙයාට අවශ්‍ය කරන ටික ලබා දෙන්නේ. එයා ඒක ඉස්සෙල්ලා හදන්නේ අරයා. එහෙනම් මගේ ළමයාව මට මානසිකත්වයෙන් ඉහළ කෙනෙක් බවට පත් කරන්න ඕන නම් ඒ පිළිබඳ පාඨමාලාව ඉස්සෙල්ලා කරන්න ඕන කවුද? මම. මම දැනගන්න ඕනේ නේද? මොකද කරන්න ඕනේ? මම දැනගන්න ඕනේ. මානසිකව සුවදායකව ජීවත් වෙන විදිහ හොයාගන්න. ඇත්තටම ඒකේ පරම ක්‍රමවේදයක් තියෙනවා කොහෙද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. හරි එහෙනම් දෙමව්පියෝ ධර්මයේ භාවිතා කරන්න පටන් ගන්න ඕනේ මොකක් විදිහටද? මනෝ චිකිත්සාවක් විදිහට. තමන්ගේ මනස මේ ලෞකික මම මේ අද කතා කරන්නේ සම්පූර්ණයෙන්ම ලෞකික පැත්තක් ගැන. ලෞකික උනාට මේක ලෝකෝත්තර තැනට අඩිය තියෙන පළවෙනි ඉනිමඟ. ලෞකිකත්වය තුල පීඩිත වුණොත් කවදාකවත් ලෝකෝත්තර පැත්තට හුඟා භාවනා කරන්න යන අය යන්නේ පීඩිත වෙලා හොඳටම පීඩිත වෙලා යන්නේ. ඒ හුඟක් අය අසාර්ථකයි. හරිද? ඒකින්ද එහෙම නෙවෙයි. ලෞකිකත්වය බොහෝම සුන්දරව තමන්ගේ අතුලාන්තය පිරිසිදුව තියාගෙන අතුලාන්ත සතුටකින් හැම වැඩක්ම මොනතරම් අනිත් අය පීඩණයටපත් වෙන තැන්වල සන්තෝෂෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. දන්නවද එහෙම කෙනෙකුට සමාජයේ හැදෙන පෞරුෂය කොච්චරද කියලා? අනිත් අය බලන්න පුදුම වෙලා. පුදුමයිනේ. මාව නම් මැරෙයි. ඔය වගේ දෙයක් වුණොත් මේ බලන්න ගල් ගෙඩිය වගේ ඉන්නේ නැහැ. නේද? ලොකු පෞරුෂයක් හැදෙනවා. එහෙනම් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මානසික වෙනස මානසික අභ්‍යාස. ඒක භාවනාව කියන්නේ මානසික අභ්‍යාසයක්. හරි මනස ගැන හැදෑරීමක් තියෙන්න ඕනේ. බෞද්ධ ධර්මයේ තුලට හරියට එබිකම් කරලා බලනවා නම් ඔය මොකක්ද අපි ළමයින්ට බෞද්ධ ධර්මයේ තුලින් දෙන දායාදේ මොකක්ද? විභාගයට කියලා බෝධි පූජා තියන්න අරගෙන යනවා. එතන පිරිත් නූල් ගැට ගහලා දානවා. නේද? වෙලාවකට නැටත් බල්ලක් දෙනවා විභාග වලට යන්න. වෙලාවට පෑම් වතුරලක් දෙනවා. හරි. සල්ලි වලට අරන් දෙනවා. ඔන්න ගිය සැරේ කොහෙද ගිය සැරේ ඉතල සැරේ මම බලාගෙන පත්‍රයක දාලා තිබ්බ පෑනක් වතුරක පෑනක් 100යි. හරි ඇයි මේ හීන දින තැනට වැටෙන්නේ? ඇයි අපි අපේ පෞරුෂයක් නැතිකම මේ දරුවාට ශක්තිය දෙන්න ඕනේ දරුවාගේ තුලින් උපදින ශක්තිය. නේද? බාහිරෙන් අහක තියෙන දේවල් වලින් අදෘශ්‍යමාන දේවල් වලින් ළමයාව ශක්තිමත් කරන්න පුරුදු කරන්න එපා. ඇත්තටම කියන දෙවියන්ගෙන් උනත් පිට ආරක්ෂාව තියනවා කියලා. ඉතින් තිබ්බදේ. දැන් මගේ ගමන මම යන්නේ දෙවියෝ ගැන අරගෙන නම් දෙවියන්ගේ මත රඳාපවතින නම් දෙවියෝ නම් මාව තැළු කරා යන්නේ. මම විශ්වාස කරනවා කියන්නකෝ. මම මේ ගමන යන්නේ දෙවියෝ මාව තල්ලු කරන් යන්නේ. හ්ම් හොඳයි. හදිසියවත් අතහැරියොත් අපි ඔක්කොම අමාරුයි. එහෙනම් මං යන්න ඕන කාගේ ශක්තියෙන්ද? මගේ ශක්තියෙන්. අපි හැමෝම යන්න ඕන තමන්ගේ මානසික ශක්තිය. ඒ ශක්තිය ළමයි තුළ අද වර්ධනය කරන්නේ අවුරුදු 12ක් හෝ 13ක පිරිමි දරුවෙක් යම් වැඩසටහනකට ඇවිල්ලා හරි අම්මා 1යි 12කටත් වැඩි ඊටත් ලොකුයි. ලොකු ළමයෙක්. අම්මා එක්කන් යන්න එන්න පැය භාගයක් පරක්කුයි කියලා අඬනවා. සෙල්ලම්ද කියන්නේ. නේද? හ්ම්. පිරිමි දරුවෙක්ගේ මොනතරම් පෞරුෂයක් මොනතරම් මානසිකත්වයක් ඉස්සර හැදුනද? නේද? දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා බලන්න පොඩ්ඩක්. හුඟක් අය ගැහැණු ළමයි වගේ මූණු හදනවා. නේද? එහෙම නේද? ඒ ඒ පෞරුෂය පිළිබඳ හැඟීමක් නෙවෙයි තියෙන්නේ. අර සෞම්‍ය ගතිය පිළිබඳ හැඟීමක් තියෙන්නේ. අවුරුදු 15 20 වෙනකන් අර චූටි කාලේ අම්මි කියලානේ කතා කරන්නේ. මේ 20 30 අය තාත්ති අම්මි පෞරුෂයට එක්ක ලොකු හානියක් දන්නවද? චූටි ළමයිනේ අම්මා කියන එක කියවෙන්නේ නැතිඳ අම්මි අම්මි ගන්නවා. මේ ලොකු වෙලක් මොකද කරන්නේ? දැන් අම්මි අම්මි ගන්නවා. ඒව හදන්නේ නැහැ. ඒව හදන්න අපේ කට්ටිය උවමනාවක් නැහැ. එතකොට ඒ කට්ටියගේ පෞරුෂ වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කට්ටිය තනියෙන් වැඩ කරන්න අරින්නේ නැහැ. ඉතින් මානසික ළමයෙක්ගේ මානසික තත්ත්වය පිළිබඳ බෞද්ධ දර්ශනය තුළ තියෙන දේවල් තමන්ගේ මානසිකත්වය සකස් කරගන්න යොදාගත්තොත් ළමයාව හදන එක හරිම ලේසියි. සන්තෝෂයෙන්ම ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදය ධර්මයේ තුල තියෙන එකක් තමයි අපි එකක් මතක තියාගන්න අද දවසේ බාහිර ලෝකයෙන් කැමැත්ත උපදවා ගන්න එක නෙවෙයි අභ්‍යන්තරේ අම්ම අභ්‍යන්තරේ වෙනස් කරලා කැමැත්ත හදා ගන්න පුළුවන්. ඒ කැමැත්ත හදපු ගමන් මොකද වෙන්නේ? ඒ කැමැත්ත තුල ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඊළඟට හදා ගන්න කැමැත්ත යම් වැඩක් කරන්න අපි මේ දවස් කීපෙම කතා කරලා හැක ගන්න ඕනේ කියලා. ඒකට වැඩ පිළිවෙලක් කතා කරා. ඒ කැමැත්ත ප්‍රබල කරන්න ඕනේ කිව්වා. ඒක අඩු වෙනකොට ඒක ප්‍රබල කරන්න ඕනේ කිව්වා. ඒ ගැන වැඩ පිළිවෙලක් කතා කරා. එන දවස් හතරක් තිස්සේ කතා කරා. ඒ ඔක්කොම කතා කරලා ඉවර වෙලයි අද මේ මේ කියන්න හදන්නේ. දැන් අපි මේකේ නියමුව වෙන්න ඕනේ. මොකේද? අපි මේ වගේ කතිකාවතක් සකස් කරන්න ඕනේ. ප්‍රත්‍යක්ෂා සමාජිකයන් බවට පත් වෙන්න පුළුවන් එතකොටයි. අපි ප්‍රත්‍යක්ෂා කරපි નિවරදීම වෙනසකට භාජනය වෙන්න ඕනේ. කොහොමද වෙනස් වෙන්න ඕනේ? අපි සිත් දිහා බලන මිනිස්සු වෙන්න ඕනේ. කය දිහා බලන මිනිස්සු නෙවෙයි. ක්‍රියාව දිහා බලන මිනිස්සු නෙවෙයි වටන දිහා බලන මිනිස්සු නෙවෙයි අපේ ඔළුවේ හැම වෙලෙම තියෙන උන හිත දිහා බලා කටයුතු කරන්න. හිත දිහා බලන්න පුරුදු වෙන්න නම් තමන්ගේ හිත දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ දිහා බලලා තමන්ගෙන් තමන් යම් කිසි පාලනයකට තමන්ව ඇති කරගත්තා නම් අනුන් දිහා බලන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් හැම ක්ෂේත්‍රයකම පින්නත් මේ ලංකාවේ අපි මේ වෙනකොට කියන්නේ මොකද්ද? බෑ බෑ බෑ කියලා. මොනවද ආර්ථිකය දියුණු කරන්න බෑ. අධ්‍යාපනය දියුණු කරන්න බෑ. සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න බෑ. නේද? මොනවද දන්න පුළුවන්. හීන දීන જાතියක් බවට පත් වෙලාද නැද්ද? හැමදේම බෑ බෑ බෑ බෑ කියලා. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ලෝකයේ ඉහළම තැන්වලට ගිය අධ්‍යාපනය පැත්තෙන් නේද ලංකාවේ ළමයා තමයි ලංකාවේ රොකට් එකක් හදන්නේ. හ්ම් එතකොට එහෙමනම් කොච්චර දේවල් කරන්න පුළුවන් පරපුරක් අපිට ඉන්නේ නිර්මාණශීලී අයද ඉන්නේ ඇයි අපි මේ බෑ කියන්නේ නේ එහෙනම් අපිට අපේ මානසිකත්වයන් ඉතාමත්ම ඉහළ තත්යකට පත් කරගන්න මනස වෙනස් කරන වැඩපිළිවෙල දැන් ඉතින් ආරම්භ කරන්න ඕනේ ඒ සඳහා බෞද්ධ ධර්මයේ තුලින් අපිට ලොකු පෝෂණයක් ලබා ගන්න පුළුවන් මොකක්ද පණිවිඩය මනස දිහා බලන්න සිද්ධිහා බලන්න සිත් සකස් කර වැඩ කරවන්න. හරිද? හිත සකස් කර වැඩ කරවන්න ඕනේ. හිත සකස් කරන වැඩ පිළිවෙලට යන්න ඕනේ. අපි ගෙවල් හැදුවා, මිදුල් හැදුවා, බූණු හැදුවා, කොණ්ඩ හැදුවා, නේද? කෑම හැදුවා, ගොඩක් දේවල් හැදුවා. හැබැයි හැදුවේ නැත්තේ සිත ඕනම දේ හැදුවේ නැහැ. ඕනම දේ හැදුවේ නැහැ. එහෙනම් වෙනස් කරන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් හැම දෙයක්ම සතුට තියෙන පැත්තට වෙනස් කරන්න. ලෝකෙ නෙවෙයි. ඕනම දෙයක් තුලින් සතුට උපදවා ගන්න වෙනස් කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. එහෙනම් මේක හදාරන්න කියලා මම මේ කියන්නේ. ඉදිරියේදී අපි මේ සඳහා වැඩපිළිවෙලක් දියත් කරනවා. ඒ සඳහා මඟ පෙන්වීමක් සිදු කරනවා. පෞල් ඒකක වශයෙන් කල්යාණ මිත්‍ර සංගමයට සත්‍යවික්ෂා කියන කල්යාණ සංගමයට ව්‍යාපදිංචි කරවාගෙන ඒ අයට සතුටින් ජීවත් වෙන ක්‍රමවේදය පිළිබඳ පාඨමාලා. හැබැයි ගොඩක් ගණන්. <laughs> නේද? බෞද්ධ පාඨමාලා ගණන් නේද ගොඩක්? නේද? අපි පුහුණු වෙන්න ඕනේ. අපි කීප දෙනෙක් පුහුණු වෙන්න ඕනේ. හරි. බෞද්ධ පෞල් ඒකකවල නේද? මානසික සංවර්ධනය බෞද්ධ පෞල්වල මානසික සංවර්ධනය සිදු කරන්න ඕනේ. මේ සඳහා පුහුණු වෙන ඇත්තන්ට පුළුවන් අනිත් අය පුහුණු කරන්න. හරිද? මේ සඳහා පුහුණු වෙන්නේ නැත්නම් පුළුවන් අනිත් අය පුහුණු කරන්න. මේ විදිහට තමයි අපි මේ සමාජයේ අලුත් කතිකාවත සකස් කරන්න ඕනේ. අපි සිද්දෙස බලමු. අපි සිද්ධිහා බලලා වැඩ කරමු. අපි ක්‍රියාව සහ වචනේ දිහා නෙවෙයි. එහෙමනොත් ළමයාගේ අර විනාඩි 35ක් අපිට ඉතුරු කරලා දෙන්න පුළුවන් ඒ කොල්ලන්ට සෙල්ලම් කරන්න. නේද? එකම වැඩේ වෙලා තියෙනවා බලනකොට. පැයක් අපි පොතේ උඩ තියපු ළමයාව ඒ පැයෙන් අපි ගත්තේ විනාඩි 20යි. හැබැයි අපි විනාඩි 35ක් මෙයාගෙන් වැඩ අරගෙන 25ක් යාල සෙල්ලම් කරන්න දාලා. කොහොමද ඒක කරන්නේ? එයාගේ අධික කැමැත්තක් ඇති කරවැවුවොත් ඇති කරවන්න පුළුවන්. මම ඒක කරලා තියෙනවා සමහර ළමයින්ගේ. හරිද? එහෙනම් ඇති කරවුවොත් මොකද වෙන්නේ? එයා වේගෙන් පාඩම් කරනවා. එක දිගට එක දිගට එක දිගට ඒ ටික කරලා ටක් කර තිබ්බා වැඩ. හරි. මෙයා හරිම පුංචි කාලේ නම් හරිම සංවිධානාත්මකයි එතකොට. හරිද මොකද මම ළමයින්ට ඔබ කිව්වේ මැටි ගුලියක් වගේ වෙන්න එපා රබර් බෝලයක් වගේ වෙන්න කියලා ළමයි ඇත්තට මැටි ගුලි වගේ වෙලා ළමයින්ට ඉඳගත්තාම නැගිටින්න බෑ වගේ එපා වෙලා හරි හැබැයි ළමයාගේ හිත අර වගේ සතුටෙන් තියෙනවා නම් ළමයි ප්‍රමෝදයටපත් වෙලා ඉන්නවා. එතකොට එයා හරිම කාර්යක්ෂම වෙනවා. එයා නිර්වෘල් අය බවටපත් වෙනවා. ඒකෙන්ද අපිට වෙනස් විය යුතු තැන් වෙනස් කරගත යුතු තියෙනවා. හරිද? දැන් කාලයයි. හැබැයි දැන්වත් මේවට අත තිබ්බේ නැත්තම් අපි ජාතියක් වශයෙන් විශාල අගාධයකට වැටෙනවා. ඒකින්ද මේක අහලා නිකන් ඉන්න එපා. කරන්න සූදානම් වෙන්න, හොයන්න කොහොමද කරන්නේ කියලා. මෙතන මොනවා හරි දැන් මම අලුත් දෙයක් අහගත්තා කියලා තේරුම් ගන්න. මම නොහිතපු දෙයක් හිතුණා කියලා තේරුම් ගන්න. අදමත් හදා බලන්න ක්‍රමවේද අපි සාකච්ඡා කරමු ඉදිරියේදී. කොහොමද මේවා තවත් ඉස්සරහට අරගෙන යන්නේ කියලා මේ ආරම්භයක් විතරයි හැබැයි අවසානයක් නෙවෙයි. ආරම්භය අවසානයක් වෙන්නේ නැහැ. ඉදිරි වැඩ පිළිවෙලක් තියෙනවා සාර්ථකව අපි ඉදිරිපත් කරන්න සමාජයට ඉදිරිපත් කරපුවාම අපිව ක්‍රියාත්මක කරන නියමුවන් බවට පත් වෙන්න ඕනේ මූලිකව පුහුණු වෙලා ඒක සමාජගත විශාල සේවයක් Tamange තුලින් සිද්ධ වෙන විශාල විශාල වැඩ පිළිවෙලක් ඒකෙන්ද මේක කෙනෙකුට හිතේ මේ ධර්මයේ නේද කතා කරේ නෑ මේ ආකාරයට අපි ධර්මය සමාජගත කරොත් අපේ තරුණ දරුවෝ නිර්ආගමික වෙන්නේ නෑ නේද ඇයි අපි බුදුහාමුදුරන්ගේ ධර්මයෙන්නේ අපිට ගොඩක් දේවල් ලැබෙන්නේ මගේ ප්‍රශ්නේ ඔක්කොම විසඳෙන්නේ මේකෙන්නේ නේද පූජනීය ධර්මයේ කෙරෙහි පූජනීය සිත් ඇති වෙන්නේ එතකොටයි ඒවා අර නිකම් උපදින අමූලික ශ්‍රද්ධාව හේතු ඇතුව උපදින ශ්‍රද්ධාව බාටපත් වෙනවා. එහෙනම් විශාල වැඩ කොටසක් ආරම්භ කරන්න තියෙනවා. සමාජ ශෝධනයක් සිද්ධ කරන්න තියෙන ධර්මයේ තුලින් ඒක මේ පටු දේශපාලනයක් එහෙම නෙවෙයි නේද අපි කරුණාවෙන් මෛත්‍රියෙන් කළ යුතු දෙයක්. ඒ සඳහා පෙළ ගැහෙන්න, ඒ සඳහා මූලික වෙන්න තමන්ව නිවැරදි කරගන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් අපිට බොහෝ දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව හැමදෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති